පොය දවසේ ඊටාම අගනා ගැඹුරු දහම් කරුණු විස්තර වන ධර්මදේශනාවකට සමන් දෙන්න ඔබට මටත් අවස්ථාව ලැබුණා. අපි ඒ ගැන අපේ පූජ්‍යපාද මාන්කඩවල සුදස්සන හිමිපාණන් වහන්සේට පින් දෙනවා. ඒ වගේම මෙතෙක් පෙර බණ අහපු ඔබට යම් යම් මේ ආශ්‍රයෙන් දහම් ගැටලු මතුවන්නට ඇති. කලින් නිවේදනය කරපු දුරකථන අංකයේ වෙනස් වීමක් වෙනවා මේ මැදිරිය වෙනස් වීම නිසා. මෙන්න මේ දුරකථන අංකය ලියාගන්න 2යි 68යි 24යි 12. 2යි 68යි 24යි 12 තමයි මේ මැදිරියට අදාළ ටෙලිෆෝන් දුරකථන අංකය. ඒ අංකයෙන් ඔබට පුළුවන් යමතන්න අමතලා ඔබේ ගැටලුව කෙටියෙන් ඉදිරිපත් කරන්න. ඊට පලතුන 0.1යි. ඒක දන්නවා සාමාන්‍ය 0.11 දාලා ඊට පස්සේ 2යි 68යි 24යි 12 අංකයට අමතන්න පුළුවන්. ඒ වගේම අපේ ධර්ම දේශනාවේ ප්‍රශ්න අහන්න කලින් පොඩි දැනුම් දීම් දෙකක් කරනවා. අදත් ධර්ම දානය සඳහා ඉවලා තියෙන අප්‍රමාදේ නැමැති පොතක් මේ ගිය පාර පොයේ දවසෙත් මේ ගැන අපි නිවේදනයක් කළා. පූජ්‍ය පාදනාවුනි ආරිය දමහිපාණන් වහන්සේගේ ධර්ම දේශනාවක් ඇසුරෙන් පූජ්‍ය මොරගොල්ලේ සුමන යෝගී හිමිපාණන් වහන්සේ ශ්‍රී රෝහණ යෝගාශ්‍රමයේ පුහුල්වැල්ල පොත් 2000ක් ගහලා මේ දැනුම් දෙයින් එනතුරු බලා හිටියා කියලා හඳුර ටිකක් ධර්ම සංවේගයටපත් වෙලා තියෙනවා. ලියුම් ලැබිලා තියෙන්නේ 550යි. එතකොට වෙනදා පොත් 2000ක් ඉල්ලන දායකින්ට ඇයි මේ ධර්ම ප්‍රචාරයේ මේ ධර්ම දානයේ එපා වෙලා දෝ කියන කලකිරීමක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා මේ පොත් ලබාගත්තේ නැති අය කරුණාකරලා ලිපියකින් රුපියල් 2ක මුද්දර සමග ඉල්ලන්න මේවත් වැදගත් කොට අප්‍රමාදය ලිපිනය පූජ්‍ය මොරගොල්ලේ සුමන යෝගීන් පනමාසේ හිමියන් ශ්‍රී රෝහණ යෝගාශ්‍රමයේ කුරුල්ලෑල තව ඉල්ලීමක් අපෙන් තිබෙනවා අන්ධ ජනතාව සඳහා වූ බෞද්ධ සංගමයක් පිටවලා ඒ ඇත්තන්ට අංග ලෝකයේට CD මාර්ගයෙන් ප්‍රේල් ක්‍රමයට පොතපත් සකස් කරලා බුදුදහම ගැන ප්‍රචාරයක් දීමට ඒ සංගමයට අවශ්‍යයි කියලා තියෙනවා. උදව් කරන්න කැමති කෙනෙක් මෙන්න මේ ලිපිණයට උදව් කරන්න ඔබට පුළුවන්කම තිබෙනවා. අන්ධ ජනතාව සඳහා වූ බෞද්ධ සංගමය 43 1 අමුණුගොඩ ඉඟුල්ගොඩ අමුණුකොට ඉඹුල්කොට කියන ලිපිණයට ඒ අන්ධ ජනතාව සඳහා ඒ ඇත්තන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් බෞද්ධ ඒ අයට තේරෙන භාෂාව තමයි බ්‍රේල් භාෂාව. ඒ බ්‍රේල් වලින් දැන් කම්පියුටර් තියෙනවා. ඒ වගේම CD පාවිච්චි කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ ශාස්ත්‍රයේ ඒ තාක්ෂණය දන්න අයට උදව් කරන්න පුළුවන්. ඒ නිවේදනයෙන් පස්සේ අපි <clears throat> සූදානම් ඔබට සවන් දෙන්න කරුණාකරලා ඔබේ නමත් කියලා කෙටියෙන් ප්‍රශ්නය අහන්න. එතකොට අපිට පුළුවන් ස්වාමීන් වහන්සේට ප්‍රශ්නය යොමු කරන්න. ආ මේ ආකතා කරන්නේ මේ ස්වාමීන් වහන්සේ මම මේ තල්පත්තරේ පොලිටිකම තල්පත්තරේ සම්බන්ධව කතා කරන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු ධර්මයේ ඉතාමත් ගැඹුරු ධර්මයක් අදහන් ලැබුණා මේකෙන් කියවුණා ස්වාමීන් වහන්සේ මේ සමුදය නිරෝධය පිළිබඳ ප්‍රශ්නයක් මේ ඔබ වහන්සේ පැහැදිලි කළා ස්වාමීන් වහන්සේ මම දැනගන්න කැමතියි මේ සමුදය නිරෝධය කියන එක අපි නිරන්තරයෙන් දැක දැක සිටීමෙන් මේ අත්භවයේදීම මේ නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්ද කියන එකයි මට දැනගන්න ඕන සවනල්. ඊටම හොඳ පැහැදිලි ප්‍රශ්නයක් අපේ අඳුරනේ. මේ එතුමාගේ ප්‍රශ්නේ පැහැදිලි ඒ නිසා වහන්සේ පිළිතුරු බලන්න. ඔව් ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ අනිත් හැම ශාස්ත්‍රඥ වහන්සේ නමකටම වඩා වෙනස් වෙන්නේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් නෙමෙයි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ජීවිතේම දුක් විඳින කෙනාට මේ ජීවිතෙන් දුකෙන් ඈතර වීම පිණිස ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කළ මේ මාර්ගය වැදුවොත් මාර්ගයට අනතුරුම ඵලය ලැබෙනවා. ඒකට කල්යන්නේ නැහැ. අකාලිකයි කියලා කියන්නේ අද මාර්ගය වඩලා නැත්නම් කෙලෙස් නැති කරලා ප්‍රතිඵලයේ මරණයෙන් පස්සේ ලැබෙනව නෙමෙයි මේ ජීවිතේම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ Nirodhe සාත් කරගන්න පුළුවන් කියන එක තමයි මට මතක් කරන් තියෙන්නේ එතකොට එතකොට හැබැයි මේ දෙන්දී අපි තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සමුදය සහ නිරෝධය කියන වචනවල අර්ථය අපි තේරුම් කරගන්නට ඕනේ. දැන් නිරෝධය කියන වචනේ අපි කිව්වොත් නැතිවීම කියන එක සිංහලෙන් ගත්තොත් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිවන හැටියට නැතිවීම නෙමෙයි අනුත්පාදය නොයිපදීම එතකොට නැති බව කියන එක ඇති වෙන හැම දෙයකටම අයිතිදයක් නැති බව. අපි කියමු දැන් සංකත ධාතුව තුල ලක්ෂණ තුනක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, ිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඉපදීමත් ජය වීම නැත්නම් නැති නැති වෙන බවත් පැවැත්මේ වෙනස් බවත් පේනවා. එතකොට ඇති බවත් නැති බවත් වෙනස් වෙන බව තුනම සංකතයේගේ සංකත ලක්ෂණයි. ඒ නැති බව සංකත ලක්ෂණයි. නිවන කියලා කියන්නේ නැති බව නෙමෙයි නොඉපදීම. ජාති නිරෝධෝ ජරා මරණ නිරෝධය. ඉපදීම නැති නැති වුණොත් ජරා මරණ කියන එක ඒ කියන්නේ ඇතිවීම කියන එක නැති වුණොත් නැති වෙනවා කියන එකට ඉඩ නැහැ. ඇති වෙච්ච දෙයකයි නැතිවීම තියෙන්නේ. එතකොට මෙතෙන්දී ඒකයි මම අර මුලින් Nirodha Satyayයි Nirodhayයි දෙකක් කියලා පෙන්වුවේ. දැන් ප්‍රත්‍ය නිසා යමක් හටගත්තොත් හේතුවකින් යමක් හටගත්තොත් හේතු නැති වෙනකොට ඒ දේ නැති වෙනවා. නමුත් නිවන කියලා කියන්නේ හේතුව කියන එක නැති කරන එක. හේතුව කියන එක නැතිවීමෙන් ඵලය නූපදින එක මිසක ආපහු ඵලය නැතිවීම නෙමෙයි නිවන කියන්නේ. එතකොට මේ විදිහට හේතුව නිසා හටගත්ත ඵලය හේතුව නැති වෙනකොට නැති වෙනවා නම් ඒ නැති බවද සංකතයි. කුමක් නිසාද ආපහු හේතු ගැටෙනකොට ඇති වෙනකොට අර නැති බව නැති වෙනවා ඒ නිසා ඇති බව විතරක් නෙමෙයි නැති බව සංකතයි ඇති බව නැති බව කියන දෙකම සංකතයට අයිති නිවන නැත්නම් Nirodhe කියපු එක ඇති බව සහ නැති බව කියන මේ ධර්මතා දෙකම අයිති දෙයක් නෙමෙයි රසංකතයි අසංකතයි අසංකතය තුළ ඇති බව පනවන්න බැයි නම් නැති බව කියලා පනවන්න යමක් නැහැ එතකොට මේ ස්වභාවය අපි හොඳට තේරුම් කරගන්නට ඕනේ එතකොට තමයි අපිට මේ සමුදේ සත්‍යය ගැනත් ඒ විදිහටමයි දැන් අපි කියමු රහතන් වහන්සේලාට වුණත් ආහාරය නිසා රූපය ඇති වෙනවා ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා ඇති වෙනවා නාම රූප නිසා විඥානය ඇති වෙනවා කියලා මේ ස්කන්ධයන් ඇතිවීමක් තියෙනවා නමුත් දුක්ඛ සමුදයයි කියලා පෙන්නපු ඒ සමුදය ප්‍රහාණය වෙලා අපි මම අර මුලින් දේශනාවේ මතක් කළා මේ සමුදය සමුදය සත්‍යය කියන දෙකම එකක් වුණොත් මේ ස්වභාවය අපිට ලැබෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේ සමුදය ප්‍රහාණය කරලා. නමුත් ස්කන්ධයගේ සමුදයක් නැත්නම් ඇතිවීම නැති කළා නෙමෙයි. ඒක නැති කරන්න ඕන ධර්මතාවයක් නෙමෙයි. ඒක පිරිසිදු දකින්න තියෙන්නේ. මෙන්න මේ ධර්මය අපි මනාව තේරුම් කරගත්තොත් අපිට මේ ජීවිතේම මේ දුකෙන් මිදෙනවයි කියන ධර්මතාවය අමාරු නැහැ කියලයි මට හිතෙන්නේ. එහෙමයි සයන්ත් වහන්සේ ඉතාම පැහැදිලි පිළිතුරක් සුගත් බණ්ඩාර මහත්මයාට ලැබුණා. අහගෙන ඉන්න කාටත් ඒක හොඳ දැනුමක් කියලා මා කල්පනා කරනවා. අපි ඊළඟ අපේ ශ්‍රාවකයාට අපේ හිතවතට අවස්ථාව ලබා දෙන්න ප්‍රශ්නේ පැහැදිලිව කෙටියෙන් අහන්න. ආ. පින්බර පොහොය දිනක් වේවා. ආ මම කලවානේ ලයනල් අමරතුංග කතා කරන්නේ අපේ දේශක හාමුදුරනේ මහාදුරුතුමනි. ඔබ වහන්සේ දේශනා කළ ධර්මයේ තාම <clears throat> ගැඹුරු ධහමක්. ඒ ගැඹුරු ධහමත් එක්කම මගේ සිත තරමදුරට ගැඹුරු තැන්ම විමසා යන්ත අදහසක් පහළ වුණා මහදුරුතුමා මේ දුක්ඛ සත්‍ය තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන අවස්ථාවේදී ඒක විග්‍රහ කළ ආකාරය බැලුවාම දැන් එතන යම්පිච්ඡන් ලබති කියලා කියනවා ඒ වගේම යම්පිච්ඡන් ලබති කිව්වත් ඒකත් දුකක් ඇති වෙනවා එතකොට සමහරවිට මේකේ කතා කරපු හැම කාරණාවෙම අනිත් පැත්ත බැලුවත් දුකක් ඇති වෙනවා. එතකොට මේ දුකේදී හැම දෙයක්ම අනිත්‍ය නම් අනිත්‍ය වූ හැම දෙයක්ම දුක නම් දුක්ඛෝ ලෝකෝ පටිච්චිතෝ කියනවනම් මුළු ලෝකෙම දුක නම් නිවන් පසක් වනතුරු යන අධ්‍යාත්මික ගමන අතරතුර තියෙන සියලුම දේවල් අනිත්‍ය බවත් ඒ දුක ඇති වෙන බවත් දැනෙනවා නම් මේ සම්මුති දුකක්ද එහෙම නැත්නම් පරමාර්ථ දුකක්ද කියලා පොඩි ගැටලුවක් ගැඹුරින් මට ඇති වෙනවා මහේදුරතුමා මේ දුක්ඛ සත්‍යය තවදුරටත් පැහැදිලි කරලා දෙන්න කියලායි මම ඔබ වහන්සේට කියන්නේ. අමරතුංග මහත්මයාගේ හොඳ ගැටලුවක්. ඇත්තටම සයනාස මේක කාගේ යහපත සඳහා අපි කතා කළ යුතුව තිබෙනවා. ඔබල යම් පිච්චා නලපති වගේම අර කිව්වාගේ ලබති එකක් දුකක්. ඔය වගේමයි අනිත් ඒවා. <laughs> අපේ ප්‍රයෝගයේ දුකක් වගේම අපේ එකට එකතු වීමත් දුකක්. ওই ප්‍රශ්නේ මම හිතන්නේ මෙහෙම ඇසීමයි වඩා සුදුසු ප්‍රශ්නය. මේක සම්මුති දුකක්ද පරමාර්ථ දුකක්ද කියන එක නෙමෙයි. කෙලෙස් සහිතවද මේ මෙබඳු දුක ලැබෙන්නේ ඒ කෙලෙස් රහිත වුණත් මෙබඳු දුකක් විඳින්න වෙනවද කියලා මේ ප්‍රශ්නේ අහුවන සුදුසුයි කියලා. මෙතන මට මතක් කරන්න වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා කියලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛා කියලා පෙන්නපු තැන කෙලෙස් ඇති බව නිසා ලෝකයා විඳින දුකක් ගැන මෙතෙන්ද බුදුරජාණන් වහන්සේ පෙන්නේ. අපි කියමු දැන් හිතන දේ නොලැබීම එතකොට අප්‍රියං හා එක්වීම ප්‍රියංගෙන් වෙන්වීම කියලා කුමන හෝ යම් කිසි දුකක් විඳිනවා නම් මේ දුකට හේතුව තණ්හාවයි කියන කරුණට යනවා. එතකොට තණ්හාව නැමැති හේතුව නිසායි මේ දුක අපිට ලැබෙන්නේ. එතකොට අපිට කියන්න තියෙන්නේ මේ කෙලෙස් සහිත කෙනා මේ දුක් විඳිනවා. කෙලෙස් වලින් මිදුණු කෙනාට මෙබඳු දුකක් විඳින්න වෙන්නේ නැහැ කියලා. ඒකම අපිට තව කරුණක් මතක් කරගන්නට ඕනේ මම අර මුලින් මතක් කළ දේ දුක්ඛ සත්‍යයත් දුකත් කියන එක ධර්මතා දෙකක් කියන එකත් අපි මතක් කරගන්නට ඕනේ. මොකද දුක්ඛ සත්‍යය තුල දුක තියෙනවායි කියලා අපි මතක් කළොත් ගත්තොත් අපිට ලෝකයේ තුල කුසලයක් පෙන්වන්නට බැරි වෙනවා. අපි කියමු දැන් රූපී බ්‍රහ්ම ලෝකේ හෝ අරූපී බ්‍රහ්ම ලෝකේ හෝ අසඤ්ඤතලයේ ගත්තොත් එතන පවතින ස්කන්ධ ටික දුක්ඛ සත්‍යයට අයිති. නමුත් බ්‍රහ්ම රූපී බ්‍රහ්මේක හෝ අරූපී බ්‍රහ්මේක හෝ අසඤ්ඤ දෙවියෙක් හෝ දුක් විඳින කායිකව හෝ මානසිකව දුක් විඳිනවයි කියන ධර්මතාවයක් विद्यमान නැහැ. නමුත් යම් කිසි තැනක කායික මානසික දුකක් තියෙනවා නම් මේ දුක දුකක් තමයි. මේක දුකකුත් වෙන දුක්ඛ සත්‍යයටත් අයිති. දුක්ඛ සත්‍ය කියපු තැන දුක පවතිනවා නමුත් දුක නෙමෙයි. නමුත් ඒ දුක් නොවුනට ඒ ධර්මයට දුක්ඛ සත්‍යයි කියලා පැනුවේ. ඇයි? මේ අවස්ථාවේදී මේ වෙලාවේදී මේ ධර්මයේ දුක් නොවුනට මේ ධර්මය සමත් වෙනවා කායික මානසිකව නැවත දුක් ඇති කරන වටපිටාව සකස් කරන්නට. ඒ නිසා දුක්ඛ සත්‍ය කියපු තැන ජරා මරණයන්ගෙන් මිදලා නැහැ හැමතැනම ඒ නිසා ජරා මරණ කියන තැන පනවන්න පුළුවන්. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියපු තැන. ඒ වගේ එතකොට දුක්ඛ සත්‍ය කියලා අපිට පනවන හැම තැනකම දුක නැහැයි නොකිය යුතුයි කුමක් නිසාද ඒ අවස්ථාවට දුක विद्यमान නැහැයි කියන අර්ථයකින් පනවනවා මිසක එහෙම ඒ අවස්ථාවට දුක කියන එක කායිකව හෝ මානසිකව හැමතැනම विद्यमान නොවුනට මේ සසර ජරා මරණ ශෝක පරිද දුක් දුම්නස් වලින් මිදිලා නැහැ බ්‍රහ්මෙක් වුණත් අරූපී දෙවියෙක් වුණත් ඒ පංච උපාදාන ස්කන්ධ මට්ටම නිරුද්ධ නොකොට දුකෙන් මිදෙන්න විදිහක් නැහැ කියන කරුණත් එතනින් පෙන්වනවා මම හිතන්නේ මේ ප්‍රශ්නේ තේරුණාද මම හිතන්නේ සෑහෙන ඔබ වහන්සේ කරුණු පැහැදිලි කළා ලයින් ළමට ගුණක් නම් නම් දුන්නේ හැමදාම ප්‍රශ්න අහන කෙනෙක් ඒබඳු අයට අද මම හිතන්නේ මේ දුරකථන අංකය වෙනස් කිරීමක් වෙච්ච නිසා ටිකක් අපහසු වුණාද දන්නේ නැහැ. නැවතත් මම මතක් කරන්න කැමතියි මේ මැදිරිය දුරකථන අංකය 268යි 24යි 12. 268යි 24යි 12 අංකයට සාමතන්න ඔබට පුළුවන්. අපි ඊළඟ අවස්ථාව ලබා දෙමු සයන්ස අපේ ඊළඟ අසන්න සූදානම් සිටින ප්‍රශ්නය තහන්. ස්වාමින් වහන්සේ දුක්ඛ සත්‍ය රහතන් වහන්සේ තුල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද විඥානමය වශයෙන්. උදැන් අපි තේරුම් ගන්නට ඕනේ පංච උපාදාන ස්කන්ධ දුක පිරිසිඳ දකින්න පුළුවන් රහතන් වහන්සේලාට. පංච උපාදාන ස්කන්ධය පිරිසිඳ දකිනකොට උපාදානයේ දුරු වෙනවා උපාදාන රහිත වූ ආසව රහිත වූ ස්කන්ධය පරිහරණය කරනවා කියලා මතක් කරන්න පුළුවන්. එතෙන්දී පංච උපාදාන ස්කන්ධයක් පරිහරණය කරනවා නෙමෙයි උපාදාන වූ ස්කන්ධයක් පරිහරණය කරනවා නෙමෙයි අද අපිට හම් වෙන්නේ උපාදාන වූ රූපයක්. අපි උපමාවක් කළොත් මම වූ ශරීරයක් තමයි අපිට හම්බ වෙන්නේ අද. මගේ වූ ශරීරයක් හම්බ වෙන්නේ. මගේ ආත්මය වූ ශරීරයක් හම්බ වෙන්නේ. මේ රූපේ යථා ස්වභාවය නුවණින් තේරුම් අරගෙන මම මගේ මගේ ආත්මයයි කියන මේ දැක්ම නැත්නම් උපාදාන ස්වභාවය දුරු කරලා රූපේ යථා ස්වභාවය අවබෝධ කරගෙන රහතන් වහන්සේලා ස්කන්ධ පරිහරණයක් කරනවා කියලා මතක කරන්න පුළුවන්. එතකොට පංච උපාදාන ස්කන්ධ දුක හැම වෙලාවෙම ඇති වෙන්නේ කෙලෙස් නිසායි. මොකද පංච උපාදානස්කන්ධ දුක කියන එක අපිට හැම වෙලාවෙම අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේම එකට ගැට ගැහිච්ච කෙලෙස් සහගත අත්දැකීමකින් අපිට ලැබෙන්නේ. නමුත් රහතන් වහන්සේලාගේ මනස හැම වෙලාවෙම වර්තමානයක් තුල පවතින්නේ. එහෙම වර්තමානයක් තුල පවතිනකොට වර්තමානයක ලෝකයේ ඉපද නිරුද්ධ වෙන ධර්මතාවයක් දකිනවා මිසක ඒ වර්තමානයේ ඇත්ත දකින්න උන්වහන්සේලාට අතීතය ඇසුරු කරගෙන අනාගතය ඇසුරු කරගෙන පහළ වෙන ආශ්‍රව ධර්ම යෙදෙන්නේ නැහැ. ඒ නිසා පංච උපාදානස්කන්ධ දුක පිරිසිඳ දැකලා මොකද ලෝකයේ පිරිසිඳ දකින්න තියෙන්නේ පිරිසිඳ දැකලා ලෝකෙන් ඈතර වෙන්න. විශේෂයෙන් අපි තේරුම් ගන්නට ඕනේ පංච උපාදානස්කන්ධයේ ස්කන්ධ ටිකයිති දුක්ඛ සත්‍යයට. උපාදානයයිති සමුදය සත්‍යයට. දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි දෙක එකට වෙලයි මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ. අපි කොච්චර අපි මේ දුක ගැන දුක ඇතිවීම නැතිවීම ගැන කතා කළත් මේ ශරීරයේ මම කියලා දකිනවා නම් මේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා අපිට තේරෙන්නේ නැත්නම් අපි කොච්චර බන කතා කරුවත් අපි තාම ඉන්නේ දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන කියන තැනයි කියන කරුණත් මතක කරන්නට ඕනේ. චතුරාර්ය සත්‍ය දකින්න කියලා කියන්නේ මේ ස්කන්ධ ටික දුක්ඛ සත්‍ය නේද? දුක නේද? මේ මම මගේ මගේ ආත්මය කියන මේ ටික කෙලෙස් නේද? මේ කෙනෙකුට මම මගේ කියලා පේන ටික දුකයි සමුදයයි දෙක එකට එකතු වෙලා නේද මේ ලෝකේ පවතින්නේ කියලා දකින්නට ඕනේ. මෙන්න මේ දැකීමට තමයි සක්කාය දිට්ඨිය දුර වෙන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කියන කෙලෙස්ය හැම වෙලාවෙම ඇති වෙන්නේ මිච්ඡා දිට්ඨිය නිසායි. අවිද්‍යාව නිසායි. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? මේ දුකයි කියලා දන්නේ මේ දුක ඇතිවීමයි කියලා දන්නේ ඒ දෙක නොදන්නකම නිසා Nirodhe මාර්ගය කියන සත්‍ය දෙක නැති වෙලා තියෙනවා. එතකොට අපි හොඳටම තේරුම් ගන්නට ඕන දේ සක්කාය දිට්ඨිය නැති කරන්න වෙන කිසිම දෙයක් අපිට ඕනේ මේ දුක්ඛ සත්‍යයි කියලා ස්කන්ධ කියන්නේ හැම වෙලාවෙම දුක හැටියට දකින්නට ඕනේ මේ මම මගේ කියන හැඟීම නැතිනම් කෙලෙස් ටික සමුදය සත්‍යය කියලා දකින්නට ඕනේ. මේ දුකයි සමුදය දෙක එකට එකතු වෙලා ලෝකේ පවතින්නේ ලෝකය කියලා කියන්නේ සත්‍ය දෙකක් නේද කියන නෝන අපිට ලැබෙන්නට ඕනේ. අපි මම කියලා පරිහරණය කරන තැන සත්‍ය දෙකක් දකින්න ඕන මිසක මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා නෙමෙයි. මම කියලා අපි අද දකින්න තැන පවතින සත්‍ය දෙකක් කියන නෝන අපිට ලැබෙන්නට ඕනේ. නමුත් අපිට අපේ ජීවිතය පිළිබඳ අවබෝධයක් නැතුව අපි එහෙමම මම ඉඳගෙන වෙනම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න යනවා නම් ඒත් අපිට කියන්න තියෙන දුක්ඛය අඥානං කියලායි. ඉතින් විශේෂයෙන්ම අපි තේරුම් ගන්නට ඕනේ දුකයි සමුදයයි කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය දෙකට බෙදනවා. සත්‍ය දෙකක් ලෞකිකයි සත්‍ය දෙකක් ලෝකෝත්තරයි. සත්‍ය දෙකක් ලෞකිකයි කියලා කිව්වේ සමුදය සත්‍යය දුක්ඛ සත්‍යය ලෞකිකයි කියන්නේ ලෝකෙටයි යයිති. තණ්හාව නිසා දුක ඇති වෙනවා දුකට ආපහු තණ්හා කරනවා ආය තණ්හාව නිසා දුක ඇති වෙනවා මේක චක්‍රය මේකට කියනවා සංසාර චක්‍රය කියලා යම් කලක තණ්හාව නැති කළොත් දුක කියන එක නූපදිනවා දුක නූපදීමෙන් තණ්හාව නූපදිනවා කියලා මේක Nirodheට ඇරෙනවා දුක සමුදය දෙදෙනාගේ දුරු කිරීම Nirodhe ඒ Nirodhe දැන ඊට අනුව කටයුතු කරන එක මාර්ගය එතකොට Nirodhayai මාර්ගය කියන කරුණ දෙක වැඩිනකොට සමුදයයි දුකයි දෙක නිරුද්ධ වෙනවා මේ සත්‍ය දෙක යම් තැනක තියෙයි නම් මේ සත්‍ය දෙක නැහැ මේ සත්‍ය දෙක නැත්තම් මේ සත්‍ය දෙක නැහැ. එතකොට ඒ විදිහට තේරුම් කරගන්න. එහෙමයි පැහැදිලි. මම හිතනවා ඒ අපේ හිතවතිය අහපු ප්‍රශ්නෙට හොඳ පිළිතුරක් ඔබ වහන්සේෙන් ලැබුණා. අපේ තව බලාගෙන ඉන්න ප්‍රශ්න අහන්න අපි ඊළඟ ශ්‍රාවකයාට අවස්ථාව ලබා දෙන්න. කෙටියෙන් ප්‍රශ්න අහන්න ඔබේ නමක් කියනවා නම් වඩා හොඳයි. හලෝ. අව මම මේ තමුත්තිගමින් නන්දසේන කතා කරන්නේ. හලෝ සමුත්ගමින් නන්දසේ අපිට කියනවා ඔව් මට දැනගන්න ඕන ගරුද ස්වාමීන් වහන්සේ දැන් මම රූපයක් හැට ගැටෙනකොට මම ඒක මෙනෙහි කරනවා මේ රූපය දැන ගැනීම විඳීම හඳුනා ගැනීම රූපය ගැන සිතීම මේ පංච උපාදානස්කන්ධය හටගත්ත නැති වුණා කියලා මම ඒක මෙනෙහි කරනවා එතකොට එහෙම මෙනෙහි කිරීම තුළ මට දැනෙනවා දැන් මේ රූපයක් දැක්ක කියන්නේ පංච උපාදානස්කන්ධයක් හටගත්ත නැති වුණා ඒ වගේ શબ્දයක් ඇහුණා කියන්නේ පංච උපාදානස්කන්ධය හටගත්ත නැති වුණා කියලා එක මෙනෙහි කිරීම අපිට ඒ පංච උපාදානස්කන්ධයන්ගේ හට ගැනීම නැතිවීම දකින්න මට ඒ මෙනෙහි කිරීම උපකාර වෙනවද කියලා මට දැනගන්න ඕන. සයන්ස් හොඳ භාවනා මේ ප්‍රශ්නයත් අපේ නම් වෙනවත් නැහැ විස්තර කරලා උත්තර දෙන්න. ඇත්තටම ඔබතුමා අහපු ප්‍රශ්නය මට එකක් මතක් කරන්න පුළුවන් අපි යම් වචනකින් කතා කරනකොට අපේ මනසේ තියෙන අර්ථය කොතනද කියන එක මට කියන්න බෑ. සමහර විට අර්ථ දෙකක් හිතාගෙන අපි එකම වචනේ කතා කරනවා වෙන්නත් පුළුවන්. නමුත් ඒ තුලින් ඔබතුමා කතා කරපු වචනය තුල මම ඒ තරම් දෝෂයක් දකින්නේ නැහැ. නමුත් මට මෙතෙන්දි මතක් මට හිතෙනවා මේ තුල අපි හැම කෙනෙක්ම දැක්කුදු සැබෑ වූ සත්‍ය අර්ථයක් තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් මම විස්තර කරන්නම්. එතකොට අපි මේ කතා කරන දේ ඔබතුමා මතක් කළ දේ මේකම නම් එක වඩා හොඳයි. එහෙම නොමැතිනම් ඒ තුල යම් මට්ටමක වැරද්දක් තියෙනවා ඒක නිවැරදි කරගන්න. අපි මෙහෙම මතක් කළොත් මේ ස්කන්ධයන්ගේ ඇතිවීම ගැන අපි කියමු දැන් වැලි කැට තියෙනවා අපි වැලි කැට කැට ගෙනල්ලා දැම්මොත් එක තැනකට මෙතන රූපේ පරමාර්ථ වශයෙන් පවතින්නේ වැඩි කෙටි වැඩි කෙටි කියන්නේ මේ වැඩි කෙටි දන්නේ අනිත් වැඩි කෙටි ගැන අනිත් වැඩි කෙටි දන්නේ අනිත් වැඩි කෙටි ගැන රූපේ ස්වභාවය බඳුයි මේ බඳු රූපයක් තියෙන තැන අපේ හිතට කන්දක් පේනවා කියන්නකෝ දැන් අපිට මේ කන්දක් හැටියට පේන දේ තමයි හිතට පහළ සංඥාව එතකොට දැන් නැති දෙයක් තමයි අපිට පේන්නේ සංඥාව කියන්නේ මිරිඟුවක් අපේ හිතට පහළ වෙන දෙයට තමයි කන්ද කියලා කල්පනා කරන්නේ. ඒක තමයි සංඛාරා කදලූපමා කියලා කියන්නේ. ඉතින් සංඛාරපච්චය විඥාන. කල්පනා කරපු දේ දැනගන්න. එතකොට අපි කන්දක් කියලා දැනගන්න තැන අපිට හම්බ වෙන රූපේ කවදාවත් විඥාණයට හම්බ වෙලා නැහැ විඥානය අත්දැකීමෙන් අර වැලිකට වැලිකට තියෙන තැන නුවණින් දකින්න ඕනේ ඒ බඳු තැනක මේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්මයක් තියෙනවා මෙහෙම ධර්මතා දෙකක් නිසායි අපි කන්දක් කියලා දැනගන්නේ කියන අර්ථය අපිට තියෙන්න ඕනේ. මොකද අපි අද කන්දක් කියලා අපිට රූපයක් හම්බ වෙන තැන නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා. නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙන තැනක අපිට අද හම්බෙන්නේ රූපයක් විතරයි. නමුත් අපි මෙතන රූපය කියන්නේ මොකේද නාමය කියන්නේ මොකෙද්ද කියලා මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බලන අපිට නාම රූප දෙක පිරිසිඳ දැන ගැනීම සිද්ධ වෙන්නට ඕනේ. නාම රූප ධර්මයන් පිරිසිඳ දැන ගැනීමයි ditthi visuddhiya කියලා කියන්නේ. මේ හැම ධර්මතාවයක්ම මුල් වෙලා තියෙන අන්තිමට මෙන්න මේ දැකීම පිරිසුදු කරගන්නටයි ඒ නිසා දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ නාම රූප ධර්මයන් පිරිසින් දැනගන්න බව ඒතන සම්පාදින වෙන විදිහට මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන්නට ඕනේ. දැන් අපේ සායනස මේ මේ මහත්මයාගේ ප්‍රශ්නේ එක කොටසක් මටත් අහන්න දෙන වහන්සේගෙන් දැන් රූපයන් දැකීමෙන් පංච උපාදානස්කන්ධයම කියන වචනේ ගැලපෙනවද ඒකට? ඒක එහෙම ගන්න බෑ. නමුත් එහෙමයි පංච උපාදානස්කන්ධය කියන තැන මේ ස්කන්ධය වෙන වෙනම හටගන්නේ නැහැ. ස්කන්ධ ටික එක තමයි හටගන්නේ. අපි විශේෂයෙන් මෙතෙන්දි ගන්නට වෙන ස්කන්ධයන් කියනකොට චිත්තචෛසික ධර්ම සහජාතයි. හරිද? නමුත් යම් වෙලාවක රූප ගැටීම නිසා ඒක රූපයක් තියෙනවා අපිට යම් දැනගැනලක් ඇති වෙනකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්ම එකටම උපදිනවා මිසක එහෙම වෙනම වෙනම අපිට හම්බ වෙන්නේ නැහැ. අපි එහෙම විඥානයේ අත්දැකීමට රූපයක් හැටියට හම්බ වෙන එක ප්‍රඥාවෙන් දකින්නුනේ නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා කියලා. එතකොටයි විඥාණයෙන් දැනගන්න මට්ටමේ යම් කෙලෙසයක් තියෙනවා නම් ඒකේ සංකලේශී භාවය දුරු වෙන්නේ. එහෙමයි කියන්නේ. මම හිතන ඉතින් පැහැදිලි කියලා. අපි ඊළඟ අවස්ථාව ලබා දෙමු. ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න. අවසරයි. පෙරවන් සරණයි මම දුම්මල සූරියන් කීර්ති මම ජීවර වැඩසටහනට යොමු වුණා එතනදිත් මේ අපිට අර ලිපිණයන් කීපයක් කිව්වා මේ ධර්ම පොත් ගෙන්න ගන්න. නමුත් ඒ ගැන හරියට ලියාගන්න තරම ඒවා දෙසරයක් අපිට කියනවා නම් හොඳයි. ඒ වගේම මම අර කඩුගන්නාවේ නන්දසිරි හාමුදුරුවෝ ඒ ආමුදුරන් පිළිබඳව මම ලිපිනයක් ඇරියා ඒක ගැන තොරතුරක් ලැබුණේ නැහැ. ඉතින් ඒක හරියට ඒ ලිපිනේ ලියාගන්න පුළුවන් වුණාද නැද්ද කියන එක කැඩුවා. ඉතින් ඒ වගේම මම සුදර්ශන ආමුදුරන්ගේ ලබනවරු ආරණ්‍ය සේනාසතර ගිහිල්ලා ඒ සුදර්ශන ආමුදුරන්ගේ ධර්ම දේශනාවට වැඩසටහනකට සහභාගී වෙලා තියෙනවා. ඉතින් මට දැනගන්න ඕනේ භාවනා කරනකොට අපි මම ආනාපානසලේ භාවනා කරනවා ඒකේ එකින් එක දැන් ඇස උපදිනකොට මේ කන මැරෙනවා ඒ වගේම අනිත් අවස්ථාවන් නැති වෙනවා කියනෝනේ කියලානේ එතකොට අපි යම් කිසි රූපයක් ඇති වුණාම මේ අපේ හිතට මේක දැනෙන්නේ ඒ දැනෙන රූපය අපි කොහොමද ඒක අනිත් පංච උපාදානස්කන්ධයන්ට අපි යොමු කරගන්නේ ඒ පිළිබඳ පොඩ්ඩක් මට තේරුම් කරගන්න පුළුවන්. සෝමනාත පොඩ්ඩක් අපේ කීර්තිමාත්මගේ ගැටලුව සරලයි මට දැන් ආපු ප්‍රශ්නෙත් මතක නැහැ. එතකොට ප්‍රශ්න දෙකක් කියනවා. ඔව් ප්‍රශ්න දෙකක්. ආනාපාන සතියට මේක සම්බන්ධ නැහැ. එතකොට දැන් මෙතෙන්දී මේ එතුමා මතක් කළා ඇහැ උපදිනකොට කන නැරෙනවද කියලා එහෙම ධර්මතාවයක් යෙදෙන්නේ නැහැ. එහෙම යෙදෙන්නේ අපේ මට්ටමට අපි කියමුකෝ එක් අවස්ථාවකට එක් ආයතනයක් නම් උපදින්නේ අනිත් ධර්මයේ ඉපදිලා කියන ධර්මතාවයක් නැත්තම් මෙරිමයි කියන ධර්මතාවය සුදුසු නැහැ. එතකොට හැම වෙලාවෙම අපිට පැවැත්ම හැටියට හම් වෙන්නේ ස්කන්ධ පංචකයක්මයි. ඒ හින්දා ඒක පංච උපාදානස්කන්ධයක්මයි. ඒ හින්දා ඒ ගැන ප්‍රශ්නකුත් නැහැ. අනිත් ප්‍රශ්නේ මොකද එතුමා ඇහුවේ? ආනපනසතිය භාවනා කරනවා කියන සතියේ ගැටලුවක් මා හිතන්නේ නැහැ නෑ මහත්මයා. එතකොට මේ ආනපනසතිය වඩන විට අර විදිහේ ස්වરૂපයක් ගැන අවබෝධයක් ඇති වෙනවද? ඔව් දැන් අපි කියමුක එතනදී මනෝමයෙන් අපිට හම්බ වෙන රූපයක් තියෙනවා නම් මම හිතන්නේ මහත්මයා නැවත ප්‍රශ්නේ අහන්න සූදානම් වෙනවා අපි අවස්ථාව ලබා දෙන්න. මට මම මේ ওই ධර්මදේශනා වැඩසටහනවලදී මේ ලැබුණෝදී පූජ්‍ය පිටිකල ආමුදුරන්ගේ ධර්ම ග්‍රන්ථ පරිශීලනය කරන්න හම්බුණා ගෙන්නගෙන ඒ පූජ්‍ය පිටිකල ආමුදුරන්ගේ පොත්සාස්ත්‍රයෙන් ඒ ධර්මදේශනා ආශ්‍රයෙන් තමයි මම මේ මට ගැටලුව මතුවුනේ. ඉතින් ඒ නිසායි මම මේ ඇහුවේ දැන් භාවනා කරනකොට අපි කොහොමද මෙනෙහි කරන්නේ දැන් ඇහැකට රූපයක් ඇති වුණාම ඒක දැන් නැවත මතක් වුණාම ඒ ඇහැට නෙමෙයින ඒක දැනෙන්නේ ඒක දැනෙන්නේ සිතට එතකොට ඒක අපි කොහොමද මෙනෙහි කරන්නේ ඒක කොහොමද අයින් කරන්නේ ඒක එක ගැටලුවක්. අනිත් එක තමයි මේ අර ධර්ම ග්‍රන්ථ ගෙන්වා ගැනීමේදී මේ ඒ ලිපිණයන් අපිට හරියට ඉක්මනින් ගියා ගන්න බැහැ. එකපාරක් කියන නිසා ඒව දෙසරයක් විතර කියනවා නම් ඒක ලොකු කුසලයක් මේ දිනක් අපිට ඒ පොත් ගෙන්න ගන්න ලැබෙනවා නම්. ඒක අපිට කළ හැකි දෙසරක් කියවන්න පුළුවන් අපේ අතනේ මේ එතුමාගේ දහම් ගැටලුවට. ඔව් එතකොට ඇත්තටම මට ධර්ම තේරෙනවා මම මෙතෙන්ද මතක් කරන්න තියෙන්නේ අපිට ඇහැට පේන කොට ඒ අවස්ථාවේ මේ හිතට උපදින්නේ හිතට උපදින අවස්ථාවේ මේ ඇහැට පේන්නේ නමුත් මේ එකම තැනකදීවත් බැහැර කරන්න යමක් නෑ අපි මොකද අයින් කරන්න කියන ප්‍රශ්නේ දෙන්නේ නෑ මෙතන අපි මේ ධර්ම පිරිසිදු දත්ත යුත්තේ කොහොමද කියන කරුණයි අවශ්‍ය වෙන්නේ මොකද අපිට අවශ්‍ය වෙන්නේ මේ තුල යම් කෙලෙස් බවක් තියෙනවා නම් ඒ කෙලෙස් සහගත බව දුරු කරන්න මිසක අද පෙර කර්ම ප්‍රත්‍යයට උපන්න ස්කන්ධය අද අපිට නැති කරනවායි කියන ධර්මතාවයක් ලැබෙන්නේ නැහැ. අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඔබතුමාට යම් රූපයක් පේනවා කියලා කියන්නේ එතකොට අපි දන්නවා මේ ඇහත් රූපියත් ගැටීම නිසා සිත් උපදිනවා සිත් ඉපදීම නිසා මේ වේදනා සං ස්පර්ශ නිසා මේ වේදනා සංඥා චේතනකේ නාම ධර්ම ඇති වෙනවා නම් මේ ඇහත් රූපේ චක්කු විඤ්ඤාණය නැති වෙනකොට මේ වේදනා සංඥා චේතන නාම ධර්ම නැති වෙනවා කියලා ඔබතුමා දකින්නට ඕනේ. එතකොට අපිට ඒ ධර්මය නිරුද්ධ වුණාට දැකපු දේ තියෙන විදිහට මනසට එළඹ සිටිනවා. ඒ අවස්ථාවේදී අපි එතන හඳුනා ගන්නට ඕනේ දැන් මේ මනස ධර්මාරම්මනත් මනෝ විඤ්ඤාණයත් කියන ධර්මතා නිසා विद्यमान මිසක දැකපු දේ නෙමෙයි කියන එක ඒ අවස්ථාවට හඳුනා ගන්නට ඕනේ. මනෝ සම්පස්සය නිසා අපි කියමු මෙහෙම ඉන්නකොට අපිට gedara අපිට මතක් වෙනකොට අපි දැනගන්නට ඕනේ දැන් මේ gedara මතක් වෙනවයි කියන සිද්ධියද වෙන්නේ මනස ධර්මාරම්මනත් මනෝවිඤ්ඤාණය නිසා. ඒ කියන්නේ තමන්ගේම මනසෙන් උපන්න දෙයක් තමන්ම සිහි කරගත්ත මිසක බහැර යමක් සිහි වුණා නෙමෙයි කියන එක හඳුනගන්නට ඕනේ. තාපත්තකින් ගත්තොත් අපිට දැකපු දේ ඇහුණු දේටත් ඇහුණු දේ දැනෙන දේටත් දැනෙන දේ දැනගත්ත දේට සම්බන්ධයක් නැති බව අපිට අවබෝධ වෙන්නට ඕනේ. දිත්තේ දිත්ත මත්තන් දැකපු දේ දැකීමෙන් අවසන් වෙන්නට ඕනේ. දැකපු දේ ආයේ දැනගන්න හෝ දැනගත්ත දේ දකින්න නෙමෙයි. ඇහුණු දේ දකින්න හෝ දකින්න දේ ඇහෙනව නෙමෙයි. ඒ ඒ ආයතනය නිසා යම් යම් ධර්මයක් හටගත්තොත් ඒ ඒ ආයතනයගේ නැතිවීමෙන් ඒ ඒ ධර්මය නැති වෙනවා කියන අවබෝධයක් ලැබෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට අපිට මේ ආයතනයන්ගේ ඇතිවීම නැතිවීම බලන්නට ඕනේ. මම හිතන සංඥා සබන්දී නැවත හොඳින් පැහැදිලි කළා කියලා. නැවතත් මේ මහත්මයා කිල්ලිම අපි කරන්නම් අප්‍රමාදයේ කියන ධර්ම ක්‍රමයකින් නගන්න කරුණා කළා. පූජ්‍ය මොරගොල්ලේ සුමන යෝගී හිමි මොරගොල්ලේ සුමන යෝගී හිමි ශ්‍රී රෝහණ යෝගාශ්‍රමය පුහුල්වැල්ල කියන ලිපිණයට ලියමනක් කරන්න රුපියල් 30ක මුද්දරත් සමග මොරගොල්ලේ සුමන යෝගී හිමි ශ්‍රී රෝහණ යෝගාශ්‍රමය පුහුල්වැල්ල කියන ලිපිණයට අද ඒ ධර්ම ග්‍රන්ථේ පමණයි ඔබට දැනුම් දීමට තිබෙන්නේ. ඊට අමතරව අර ඉල්ලීමක් කරලා තිබුණා අන්ධ ජනතාව සඳහාන බෞද්ධ සංගමයකින් ඒ අත්ංගේ නව තාක්ෂණික ක්‍රම අනුව අන්ධ ජනතාවට ලෝකේ බුදුදහම හඳුන්වා දීමට අවශ්‍ය කරන ඒ මෙවලම් CD පැටි ආදී දේවල් නිෂ්පාදනය කිරීමට උදව් කරන්න කැමති අය ලිපිනයක් කියලා තිබුණා. ඒ ගැන උනන්දු වෙන්න කියලා. අපි ඒක බොහොම අහිංසකින් දීමක් නිසා මේ දෙසරයක් ප්‍රචාරය කළේ. ලිපිනය හැටියට තිබුණේ අන්තජනතාව සඳහා වූ බෞද්ධ සංගමයේ 43න් එක අමුණුගොඩ ඉඟුල්ගොඩ. මේ ගම්පහ පැත්තේ අමුණුගොඩ ඉඟුල්ගොඩ කියන ලිපිනේ තමයි මේ අන්තජනතාව සඳහා වන බෞද්ධ සංගමයේ තියෙන්නේ. ඉතින් ඒ බඳු උනන්දුවක් දක්වන ඇත්ත කරුණාකරලා ඒ වගේ අයට උදව් කරන්න ඉදිරිපත් වෙන්න. අපි ඊළඟ අපේ අසන්නත් අවස්ථාව ලබා දෙන්නම් ඔබේ ප්‍රශ්නයක් කෙටියෙන් අහන්න. තේරුවන් තරණයි හාමුදුරුවනේ තේරුවන් තරණයි අරිතුරන් නැතිතුමනේ මගේ ප්‍රශ්නය මාර්ගස්ත පුද්ගලයයි පලස්ත පුද්ගලය වශයෙන් පුද්ගලයෝ අට දෙනෙක් ඉන්නවා. එතනදී නිවන කියන தত্ত্বය මේ රහත් කියන தত্ত্বයට අතර ඒකට අවස්ථාවල් නමයක් සඳහන් වෙනවා. මෙතනගේ හාමුදුරුවනේ මේ රහතන් වහන්සේ මේ නිවන මේ කියන දෙක හතර කප්පේ කොහොමද හාමුදුරුවනේ තේරුම් කරන්නේ ආ එමත් නමනම් කියන්නේ නමුත් ප්‍රශ්නේ ආවා මේ මාර්ගස්ත පලස්ත කියන අටයි නිවනයි කියලා නවයක් මෙතන තියනවා වගේ නේද පෙන්නේ කියලා. ඇත්තටම මෙහෙමයි අපි කියමු මාර්ගය සහ ඵලය කියන දෙකම සංකතයි. හරිද? අරියත් මාර්ගයත් අරියත් ඵලයත් සංකතයි. අරිහත් මාර්ගයේ ඵලය තමයි ප්‍රතිඵලය තමයි අරිහත් ඵලය. මෙතනදී අපි කියමු අරිහත් ඵලය කියන තැන තමයි අපි රහතන් වහන්සේ කියලා කියන්නේ. මෙතනදී මෙතනදී කියන සෝපදිශේෂ උපදිශේෂයක් තියෙන තව ස්කන්ධ සහිතව ක්ලේශ පරිනිර්වාණයක් තමයි මෙතෙන්දී තියෙන්නේ. ඒ හින්දා මේ නිවන කොටස් දෙකකට හඳුන්වන මුලින් කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවෙනවා ඊට පස්සේ ස්කන්ධ. ස්කන්ධ පරිණිරවාණය කියලා ධර්මතාවයක් තියෙනවා. මේ ජීවිත සම්පතිය අවසානයේදී දුක්ඛ ස්කන්ධයන්ගේ නිරෝධයකුත් තියෙනවා. ඒ දුක්ඛ ස්කන්ධයන්ගේ නිරෝධය අපිට පණවන්න පුළුවන් කමක් නැහැ ස්කන්ධයකින් හේතුව සහ ඵලය කියන දෙදෙනාගේ නිරෝධයෙන් අසංකතයට පැමිණීමක් තියෙනවා. එතකොට එහෙම අනුව බලනකොට මේ මාර්ග ඵල කියලා මේ අරියත් මාර්ගය අරියත් ඵලය කියපු තැන අපි රහතන් වහන්සේ කියලා හඳුනනවා මෙතෙන්ට කියන සෝපදිශේෂ නිබ්බාන. උපදිශේෂයක් සහිතයි උපදී කියනකොට අපි තේරුම් ගන්නට ඕනේ ගොඩක් දෙනෙක් මේ වචනේ වරද්ද ගන්නවා. උපදී කියනකොට කෙනෙක් කියනවා උපාදාන කියනවා කෙලෙස් කියනවා. නමුත් එහෙම කිව්වොත් වරදිනවා. රහතන් වහන්සේට උපාදාන ශේෂයක් තියෙනවා කෙලෙස් තියෙනවා කියලා. උපදී කියන වචනේ බෙදනවා කාම උපදී, කන්ද උපදී, ක්ලේශ උපදී, අபிසංස්කාර උපදී කියලා හතරකට බෙදනවා. රහතන් වහන්සේට කාම උපදිය දුරුයි, ක්ලේශ උපදිය දුරුයි, අභිසංස්කාර උපදිය දුරුයි. නම් ඛණ්ඩ උපදි කියන ටික තියෙනවා. මේ ස්කන්ධ උපදිය තියෙන නිසා උපදිශේෂස්ස උපදිශේෂ උපදිශේෂයක් තියෙනවා. ඒ නිසා රහතන් වහන්සේ තණ්හාව නැති කළා මෙතනදී මේ ප්‍රභේදය තමයි මේ ධර්මතාවයෙන් පෙන්වන්නේ කියන එක මට මතක් කරගන්න. එහෙමයි අපේ හන්දනේ. අපි ඊළඟ අසන්නට අවස්ථාව ලබා දෙන්නම්. ප්‍රශ්නේ අහන්න ඔබේ නම කියලා. ස්වාමීන් වහන්සේ මේ සිරිවර්ධන කතා කරන්නේ දුුණ ගහින් මට දැනගන්න ඕන නේව සංඥා නා සංඥායතන කියන එකයි සංඥා වේදේස නිරෝධ සමාපatti කියන එකයි මේ දෙක දෙකක්ද දෙකක් නම් ඒක වෙනස මොකක්ද කියලා දැනගන්න කැමතියි. එහෙම අහන්නේ. ඔව් සංඥා වේදහිත නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ සියලුම සංඥා වේදනාවන්ගේ නිරෝධයක්. එතකොට සංඥා වේදනාවන් ගැන සංඥා වේදනාව නැති බවට කියනවා සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියලා. හැබැයි ඒක චිත්ත සමතයක් එක්ක සාත් කරගන්න පුළුවන් දෙයක්. ඒක එක සමාපත්තියක් වෙන්නේ. ඒකද සංකතයි. නේව සංඥා නාසඤ්ඤාතලයේ කියලා කියන්නේ සංඛාර අවශේෂ පැවැත්ම. මේ ලෝකයේ තුල අපිට පුළුවන් අපි කියමු ප්‍රථම ධ්‍යාන සංඥාව අතහරිනවා අපි හැම වෙලාවෙම ဒုတိ ය ධ්‍යාන සංඥාවට හිත තබලා. ဒုတိ ය ධ්‍යාන සංඥාව අතහරින්නේ අපි තෘතිය ධ්‍යාන සංඥාවට හිත තබලා. මේ වගේ එක ධර්මතාවයක් අතහරින්න තව ධර්මතාවයකට හිත තබලා. අන්තිමට මෙහෙම ගියාම ආකින්චායතන කියන සමාපත්තිය අපිට අතහරිනවා නේව සංඥා නා සංඥායතන කියලා. ඒ කියන්නේ සංඥාව ඇත කියන්නත් බැරි නැත කියන්නත් බැරි මට්ටම දක්වා ඊටාම සියුම් වෙලා. ඒ තරමටම මේ සංඛාර අවශේෂ මට්ටම දක්වාම චිත්තේ වැඩිලා සියුම් වෙලා නමුත් සංඥාවක් තියෙනවා. මේ සංඥාවක් තියනවද නැද්ද කියලා පනවන්න පුළුවන් කමකුත් නැති තරමටම වැඩිලා. නමුත් ඒක සංගතයි. නමුත් ඒ තුලද සංඥා භවය යන ගණිතම යනවා එක. එතකොට ඒ තුල නේව සංඥා නා සංඥා තලයේ කියන එකේ ප්‍රතිවිපාකය තමයි විඥාණයට අත්දැකීමක් නොලැබෙන බව. ඒ හින්දා ඒක විඥාන තිතියක් නෙමෙයි. නේව සංඥා නා සංඥා තලයේ කියන එකේ පැවැත්ම ওই විදිහට වීමෙන් සංකාරවශේෂ විදිහට ඒ සංඥාව ඇති නැත කියන தത്വයටපත් වෙන්න බැරි එකේ විපාකයේ පැත්තෙන් තමයි බලන්න තියෙන්නේ. මොකද එතන විඥාන තිතියක් නෙමෙයි. අසඤ්ඤ තලයයි නේව සංඥා නා සංඥා තලයයි විඥාන තිතියක් නෙමෙයි. ඒ දෙක මේ හැර අනිත් හතට අනිත් ධර්මයන්ට කියනවා සත්ත්ව විඥානට්ඨිත කියලා. එතකොට නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ ඇත සහ නැත කියන මට්ටමටවත් සිුම් වෙච්ච සංඥාවක් තියෙනව නෙමෙයි. වේදනා සංඥාව සියලු ආකාරයෙන්ම නිරුද්ධ වෙන බවම පෙන්වනවා. ඊගොට අපි දත යුතුයි මේ නිරෝධ සමාපත්තිය සංඥා නිරෝධයක් වශයෙන් යා යුතුයි, නේව සංඥා නා සංඥා ආයතනයේ සංකාර සමාපත්තියක් වශයෙන් යා යුතුයි කියලා. මොකද සංඥා සමාපatti වශයෙන් පැමිණීමේ නිෂ්ඨාව නේව සංඥානා සංඥාතලයේ නිරෝධ සංඥා වශයෙන් පැමිණීමේ නිෂ්ඨාව සංඥා වේදිත නිරෝධ සමාපatti. එතකොට මෙන්න මේ ධර්මතා දෙක තේරුම් කර ගන්නට ඕනේ විශේෂයෙන්ම මේ තුලින් අපිට හොඳ ධර්මතාවයක් ලැබෙනවා මේ ලෝකයේ සමතේ කියන කාරණාව විදර්ශනා කියන කාරණාවේ යථාර්ථය මොකද හැම වෙලාවෙම චිත්ත භාවනාවක් කරනකොට සමතයට අපිට හම්බ වෙන්නේ එක ධර්මයක් ප්‍රකට වෙන්නේ තව ධර්මයක් අතහැරීමෙන්. තව ධර්මයක් අතහැරින්නේ තව ධර්මයක් ප්‍රකට වීමෙන්. එතකොට මෙහෙම මේ විදිහට ගියාම අපිට හැම වෙලාවෙම යම් ධර්මයක පැවැත්මක් මතයි තියෙන්නේ. මේ අපි අට සමාපatti පිළිවෙලින් ගියාම ආකාස සංඥායතන කියන සමාපත්තිය අතහරින්නේ අපිට විඥාන ඡායතන කියන සමාපත්තිය උපදවාගෙන. විඥානං චෛතන කියන සමාපත්තිය අතහැරෙන්නේ ආකින් චෛතන කියන සමාපත්තිය උපදවාගෙන. ආකින් චෛතන කියන සමාපත්තිය අපිට අතහැරෙන්නේ නේව සංඥා නාසඤ්ඤායතන සමාපත්තිය උපදවන. ඒ වුණාට නේව සංඥා නාසඤ්ඤායතන කියන සමාපත්තිය තුල සමාපත්තිය ගැන නුවණ නැතිකම ඒක අවිද්‍යාව ඇසුර වෙනවා. කෙලෙස් නැහැ, කෙලෙස් නැති බව නොදන්නාකම අවිද්‍යාව. ඒක මේකේ පැවැත්ම වෙනවා. වෙන බාහිර කෙලෙසයක් මුකුත් නැහැ. නමුත් ඒ ධර්මය තුල ඇති ඒ ධර්මයන් ගැන නුවණ නැතිකමම ඒකට තියෙන කෙලෙසේ වෙනවා. ඒ නිසා කල්ප 84000කින් පස්සේ හරි නැවත ආපහු මේ ලෝකයට නැත්නම් මේ දුකට ආපහු පැමිණෙනවා. ඒ නිසා ඒකද දුක්ඛ සත්‍යයට අයිති, ඒකද තුන් භවයට අයිති. නමුත් Nirodha Samapattiya කියන කාරණාව තියෙන්නේ හැම වෙලාවෙම සංඥා වේදනාවන්ගේ Nirodhe හුරු කිරීමෙන්. සංඥා වේදනාවන්ගේ Nirodhe නැවත නැවත හුරු කිරීමෙන් මේ සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සම්බන්ධෙන්න පුළුවන්. ඊට පස්සේ මේ Nirodhe කියන කරුණත් අපි හොඳට තේරුම් කරගන්න ඕනේ. Nirodhe කියන කාරණාවත් ධර්මතා දෙකකින් පවතිනවා. ඒ කියන්නේ අවිද්‍යාව සහගතවත් Nirodhe කරමුණු කරන්න පුළුවන්. සම්මා දිට්ඨියටත් නිරෝධය කරමුල කරන්න පුළුවන්. ඔක හොඳට මම හිතන්නේ කාට හරි බලා ගන්න ඕනොත් මජ්ක්‍ධිම නිකාය මූලපරය සූත්‍රය බැලුවොත් ඒක පෙන්වන්න පුළුවන්. දැන් ওই නිවන වුණත් උපාදාන කෙරෙන හැටි මූලපරය සූත්‍රයෙන් පෙන්නනවා. කුමක් නිසාද නිරෝධයයි කියන ධර්මතාවය පිළිබඳව පැවැත්ම යම්කිසි කෙනෙකුට නැත්තම් ඒ කියන්නේ නිරෝධය කියන එක සම්මා දිට්ඨිය තුල උපන්නේ නැත්තම් මේ ප්‍රශ්නේ තියෙනවා. එහෙම අපේ හොඳයි. ගැඹුරු දේවල් බොහෝ දෙනෙකුට එක්වරම අවබෝධ නොවෙනවා වෙන්න පුළුවන්. ගැඹුරු දේ ටිකක් ක්‍රමානුකූලව හිත යොමු කරනකොට ඒක වැටහෙනවා වැටහෙනවා. අපේ ඊළඟ හිතවතෙක් සූදානම් ඉන්න ප්‍රශ්නයක් අහන්න. සම්මා සම්බුද්ධ සරණයි ගරුතර ස්වාමීන් වහන්සේ ආර්යපාල මහත්මයාණෙනි මම මේ සමන්තේ මොරුටෙන් කතා කරන්නේ. ගම්මීර පඤ්ඤේන සුදේශිතානි අපි සාල ගැඹුරු ධර්මයක් දේශනා කරේ. ඇත්ත වශයෙන්ම මේ මේ මේ මේ ධර්ම ගැන ටිකක් විමසලෙන් බලනකොට මට නම් තේරෙන්නේ ගරුකර ස්වාමීන් වහන්සේ අපි නැති දෙයක් ඇති හැටියට අරගෙන ඕක නැති කිරීමට දරන ව්‍යායාමයක් එකක්. අනිත් එක මෙතන තියෙනවා දැන් කම්මස්ස කාරකෝ නැති විපාකස්සච වේදෝ සුද්ධ ධම්මා පවත්තන්තේ සම්මේ පරමදස්සයන් කියලා එහෙමත් මේ එකක් තියෙනවා. මෙතන ශුන්‍යතා විමුක්තිය අනිමිත්ත සුඛය තමයි මෙතන හොගක්ම මේ මේ අපිට ගතේ වුත්තේ මොකද මේක වර්තමානයේම අවබෝධ කර සාක්ෂාත් කළ යුතු ධර්මයක් කියලා මම ඒක හන්ද තමයි බුදුරජාණන් වහන්සේ රතනසෝසේ දික්කින්ච අනුපගම්ම සීලව දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේතන් නැහි ජාතු කබ්බ කිසිම දෘෂ්ටියකට නොවැටි අවබෝධ කටයුතු ධර්මයක් මේ මේ කරුණාකරලා ඔබේ ප්‍රශ්නේකේ තියෙන මේ මේක මේක මේක මේක නේද මේ ගාවිතුල ස්වාමීන් වහන්සේ අපි අවබෝධ කළ යුතු අවස්ථාවයි කියලා මම අහන්නේ බෝකෙන් සිද්ධ වෙනවා. හොඳයි. සමන්තර මහත්තයාගේ ප්‍රශ්න ගොඩක් වුණා. ඔබ හන්ද තේරුම් ගත්ත ක්‍රමයට අපි 1 2 3 ප්‍රශ්න තුන මට රේන්දි ඒ එක ඉතල මතක් කරන්න ඕනේ අනිමිත්ත ශුන්්‍යත අපනේ හිත වෙච්ච පමණකින් ඒක තථාගතයන් වහන්සේ දේශනා කළ නිවන වෙන්නේ නැහැ. මොකද මේ ශාසනයෙන් පිටත් අනිමිත්ත චේතෝ විමුක්ති අප මේ ශුන්්‍යත චේතෝ විමුක්ති ආකාසඤ්ඤායතන චේතෝ විමුක්ති විඥානඤ්ඤායතන චේතෝ විමුක්ති අපමාන චේතෝ විමුක්ති කියන චේතෝ විමුක්ති තියෙනවා මේ ශාසනයෙන් බහැරත් මේ ශාසනෙත් ශුන්්‍යත අනිමිත්ත චේතෝ විමුක්ති තියෙනවා එතකොට මේකේ වෙනස අපි හඳුනා ගන්නට ඕනේ වෙනස හඳුනා ගැනීම මත තමයි අපිට අපි සම්පාදනය කළ යුත්තේ මොකද්ද කියන කාරණාව එන්නේ. ඕක මම හිතන්නේ විස්තර වශයෙන් තේරුම් ගන්නට ඕන නම් මජ්ක්‍ධිම නිකායේ වේදල සූත්‍රය වගේ මහ වේදල සූත්‍රය වගේ බැලුවොත් මේ වෙනස්කම් බොහොම ලස්සනට පැහැදිලිව පෙන්වලා තියෙනවා කියලා හිතෙනවා ඒක තේරුම් ගන්න පුළුවන් කියලා. ඒකම අපි ওই පිළිබඳව තව ටිකක් මතක් කළොත් අනිමිත්ත චේතෝ විමුක්තිය අපනිහිත චේතෝ විමුක්තිය ශුන්්‍යත චේතෝ විමුක්තිය කියලා නිවනටත් හඳුන්වනවා. ඒ චේතෝ විමුක්තියයි එතකොට මේ ශාසනයෙන් බැහැර චේතෝ විමුක්තිය වෙනස මොකද්ද කියන එක තේරුම් කරගන්නවා නම් තේරුම් කළොත් ඒකෙදි අපි කියමු සරියුත් මහ රහතන් වහන්සේ සහ කොටිත මහ රහතන් වහන්සේ අතර වෙන ධර්ම සංවාදයකදී සරියුත් මහ රහතන් වහන්සේගෙන් කොටිත මහ රහතන් වහන්සේ මේ ප්‍රශ්නේ අහනවා අනකොට සරියුත් මහ රහතන් වහන්සේ උත්තර දෙනවා එවත්නි අර්ථ වශයෙන් නොඑක් වූ පදව්‍යංජන වශයෙන් එක් වූ ධර්මතාවිකුත් මේ තුල තියෙනවා. පදව්‍යංජන වශයෙන් උත් වෙන් වෙන් වූ අර්ථ වශයෙන් වෙන් වූ ධර්මතාවිකුත් තියෙනවා. ඒකෙදී පෙන්නනවා මේ ශාස්ත්‍රයෙන් බැහැර යම්කිසි කෙනෙක් සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් එක්ම අනිමිත්ත සංඥාව මෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතු විමුක්තියට සම්බන්ධින්න පුළුවන්. මේක මේ ශාස්ත්‍රයෙන් බැහැරයි. ඊට පස්සේ මේ ශාස්ත්‍රය තුල රාගය නිමිත්තක්, ද්වේෂය නිමිත්තක්, මෝහය නිමිත්තක්. රාගය නැති බවින් අනිමිත්තයි, ද්වේෂය නැති බවින් අනිමිත්තයි, මෝහය නැති බවින් අනිමිත්තයි. මේ අනිමිත්ත චේතෝ විමුක්තිය මේ ශාසනය ඇසුරු කරන අනිමිත්ත චේතෝ විමුක්තියයි කියලා. එතකොට මේ චේතෝ විමුක්තිය සම්පාදනය කරන රාග දේශ මොහ නැති බව කියන කාරණාව අපි තේරුම් කරගන්නේ කොහොමද කියලා අපි තේරුම් කරගන්නට ඕනේ. මොකද ඒක තුල තමයි ගොඩාක් සිම්බවකට යන්නේ. අපි මෙහෙම යමක් කළොත් අපිට මේ හැම දෙයක්ම හැම දෙයක්ම නැති බව අරමුණු කරන්න පුළුවන්. සියලුම නිමිති නැති බව අනිමිත්තයි. ඊට පස්සේ මේ අනිමිත්තයි කියන බව අපිට නිමිත්තක් වෙලා කියලා අපි දන්නේ නැති වුණොත් මේක හිත උපාදාන වෙනවා. ඊට පස්සේ මේ ශාසනය තුල සියලුම සංකත සියලුම නිමිත්තෙන්ගෙන් අනිමිත්තයි. ඊට පස්සේ මේ ආර්ය ශ්‍රාවකයන්ට හොඳ නුවණක් තියෙනවා. සියලුම නිමිතින්ගෙන් අනිමිත්තයි. නමුත් එක්ම අනිමිත්තයි කියන නිමිත්ත තියෙනවා. ඒ අනිමිත්තයි කියන නිමිත්තද සංකතයි පටිච්ච සම්පන්නයි කියන නුවණක් ඇසුරු වෙනවා. මේ නිසා ඒ අනිමිත්ත සංඥාව තුළ තියෙන නිමිත්ත රාග දේශ මොහ රහිත නිසාම මේ ශාසනයේ අනිමිත්ත සංඥාව එළඹ සිටිනවා. මොකද මේ අනිමිත්ත චේතෝ විමුක්තිය ගැන කතා කළත් මේ නුවණ නැති වුණා. ඊට පස්සේ ශුන්්‍යතාවය ගැනත් පෙන්නනවා. සියලුම ධර්මතාවයන්ම ශුන්‍යයි. නමුත් ශුන්‍යයි කියන ධර්මතාවයෙන් අශුන්‍යයි කියන නුවණ තියෙන්න ඕනේ කියනවා. එතකොට මෙන්න මේ බවට අපිට නොවන තියෙන්නට උනේ. එහෙමයි. මම හිතනවා සමන්ත මහත්මයා සතුටු වෙයි ගැඹුරෙන් ඒ කරුණ විස්තර කරලා දීම ගැන. අපි ඊළඟ අවස්ථාව ලබා දෙමු. මුත්සන්නයි අපේ හාමුදුරනේ මම තේරුම් අරන් තියෙන හැටියට සලායතන අරමුණු හා ගැටීමෙන් තමයි මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ කියලා මට ඒක ඒක මම මේ තේරුම් ගන්න තියෙන එක හරිද කියන එක මට අවබෝධ කරලා දෙන්න අනිත් එක තමයි දැන් අපි හැම වෙලේම රූපය දැන් ඇසට රූපයක් දැකීම ගැන තමයි හුඟක් වෙලාවට මේ උදාහරණ වශයෙන් ඉදිරිපත් කරන්නේ එහෙම කනට අපි හිතමු මිහිරි ගීතයක් ඇහුණා කියලා ඒ ඇසුණු ගීතය දැන් එයා පංච උපාදානස්කන්ධයට බෙදී යන ආකාරය කොහොමද කියන එක මට පැහැදිලි කරලා දෙන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මම පහළම අපිටගමෙන් සුසිලානන්දිනී පෙරේරා. සුසිල පෙරමාත්මයේ ගැටලුවේ දෙපැත්තක් වරක්ම කළා අපි සලායතන ගැටීම නිසාද පංච උපාදානස්කන්ධ හටගන්නේ කියලා පළවෙනි ප්‍රශ්නෙට අපි උත්තර දුන්නොත් එතෙද්දි මට මතක් කරන්න වෙනවා මෙන්න මෙහෙම අපි මේ පංච උපාදානස්කන්ධ කියන තැන පොඩ්ඩක් දැනගන්නට ඕනේ. මම මුලින් මතක් කළා අපි උපාදාන ස්කන්ධ කියන තැන කෙලෙස් දකින්න එපා. මේක උපාදානස් උපාදානෝ ස්කන්ධ. මේ ස්කන්ධයන් කෙරෙහි පවතින උපාදානයක් තියෙනවා. මේ උපාදානයයි කෙලෙස් අපිට උපාදාන ස්කන්ධ කියනකොට මේ දෙකම එකට එකතු වෙලා හම්බ වෙන්නේ. අපි ඔකට මෙහෙම කළොත් සීනි බෝතලය කියලා කියනකොට අපි නිකන් සීනි ටික උපාදානය වගේ කියලා ගත්තොත් බෝතලය කියන එක ප්ලාස්ටික් කියලා ගත්තොත් සීනි බෝතලය කියන තැන අපිට තියෙනවා සීනි බෝතලේ දෙකක් බෝතලය කියන්නේ සීනි නෙමෙයි සීනි කියන්නේ බෝතලේ නෙමෙයි නමුත් මේ දෙක එකට තියෙන නිසා අපි සීනි බෝතලය කියලා කියන්නේ ඒ වගේ උපාදානය කියන එක අපි සීනි වගේ ගත්තොත් බෝතලේ ඒ කිප් එක බෝතලේ වගේ ගත්තොත් මේ ස්කන්ධ කියපු ටික බෝතලේ වගේ ගත්තොත් උපාදානය ස්කන්ධ දෙක එකට වෙලයි දැන් අපිට උපාදාන ස්කන්ධ තියෙනවා එතකොට මේ හැම වෙලාවෙම උපාදාන ස්කන්ධ හැදෙනවා කියන තැන ස්කන්ධ හැදීම දකින්න එපා කෙලස් එක්ක මෙහෙම හැදෙන ස්කන්ධ වලටයි මේ කෙලස් බැසගෙන තින්නේ එහෙමයි අපි උපාදාන ස්කන්ධ කියන්නේ මොකද අපිට හම් වෙන්නේ උපාදාන නිසා නමුත් ස්කන්ධයන්ගේ ඇතිවීම ගැන කවදාවත් ස්කන්ධයන්ගේ ඇතිවීමට වර්තමාන කෙලෙසයක් තියෙනව නෙමෙයි බෝතලේ තුල සීනි තියෙනව නෙමෙයි බෝතලේ වීදුරු වෙන්න පුළුවන් ප්ලාස්ටික් වෙන්න පුළුවන් නේද එතකොට ඒ වගේ ආයතන ගැටීම නිසා පංච උපාදාන ස්කන්ධය හැදෙනවා කියලා මතක් කරනවා මම. එතකොට ඒ අවස්ථාවේදී ගන්න එපා ඒ ස්කන්ධ තුල කෙලස් තියෙනවායි කියන කරුණ මම කියන කරුණ සමහරට පැහැදිලි වෙනවා ඇති. එහෙම හටගන්නා වූ ස්කන්ධයන්ගේ අතීතතු නොදෙන උපාදාන වෙච්ච නිසායි මේවට උපාදාන ස්කන්ධ කියන්නේ. ඒ නිසායි මේ ස්කන්ධයන්ගේ අතීතතු බලලා මේ කෙලස් ටික අයින් කරන්න පුළුවන්. මේ මේ බෝතලෙන් පහු කාලෙදි සීනි ටික අයින් කරන්න පුළුවන් වෙන්නේ සීනි බෝතලේ දෙක එකක් නොවුණු නිසා. වෙන්ව තිබුණු නිසා. ඒ වගේ මට පස්සේ මේ බෝතලේ ලුණු දාන්නත් පුළුවන්. ඈ එතකොට මට කියන්නේ ඈ පොර දෙයක් දාන්න දාන්න පුළුවන්. එතකොට ඒකට කියන්නේ වෙන්නේ ලුණු බෝතලේ කියලා. ඒ වගේ මේ ස්කන්ධයන්ට මට උපාදාන වෙලා තියෙනවා නම් ස්කන්ධයන්ගේ සලායතන ගැටීම නිසා ස්කන්ධයන්ගේ ඇතිවීම දැකලා උපාදානය මට නැති කරන්න පුළුවන්. නමුත් මට හඳුන්වන්න දෙන්නේ දැන් අපි ඉන්න මට්ටමට උපාදානස්කන්ධ කියලා. නමුත් උපාදානේ දුර වෙච්ච දවසටත් කියන්නේ නැහැ උපාදානස්කන්ධ කියලා. නන්දිනි පෙර මහත්මිය විශේෂයෙන් ඇහුවා මේ රූපය ගැන විතරයි බොහෝ විට අපි අවබෝධ කරගන්න ගන්නේ මේ ලස්සන සංගීතයක් වගේ දෙයක් යනවත් මේ පහටම බෙදලා යන තත්ත්වයක් ඇති. නමුත් මෙතෙන්දි මම තව කරුණකුත් මතක් කරනවා කාම භවයේ සත්වයන්ට වැඩිපුර කෙලෙස් ඉදිරිය තියෙන්නේ සංයෝජන ඇතුළේ තියෙන රූපය හරහා. උදාහරණයක් මම කිව්වොත් අපි පෙරගෙඩියක් කියනකොට peeragediya කිව්වොත් ඔබට මතක් වෙයි රූපයක් ලස්සන. එතකොට මේ peeragediya වැටුණු හඳයි කිව්වොත් ඒත් ඔබට මතක් වෙන්නේ ඒ රූපෙමයි. මේ peeragediya සුවඳයි කිව්වොත් ඒත් ඔබට මතක් වෙයි ඒ රූප සටහන. මේ peer රහයි කිව්වොත් ඒත් ඔබට මතක් වෙයි මේ රූප සටහන. peeragediyak ඇඟට වැටුනේ කියලා කිව්වොත් ඒත් ඔබට මතක් වෙයි මේ සටහන. අපිට මේ ආයතන 6ම එන මේකට කියන කාම සංඥාව කියලා මේ ස්පර්ශ ආයතන හය වෙන් වෙන් කරලා දෙන්නේ නැතුව එකම සංඥාවක් වෙන්න බව තියෙන කාම භවයේ සත්‍යෙන්ද රූප සංඥාව හා බැඳිලා. මේ රූප සංඥාව තමයි ප්‍රකට. ඒකයි ಜಾති අන්ද කෙනෙකුට මේ ධහම තේරුම් ගන්න බෑ කියලා කියන්නේ මේ පැවැත්ම ලියා ගන්න තියෙන්නේ මෙතනින්ම නිසා. ඒ නිසා අපි වැඩිපුර මෙතෙන්ද මතක් කරන්නේ ඒ රූප සංඥාව වගේම සද්ද රූපයක් තියෙනවා නම් ඒක රූපය ඒ සද්ද රූපයේ ගැටීම නිසා ඇති වෙන වේදනාව වේදනා ස්කන්ධය සද්ද සංඥාව සංඥා ස්කන්ධය සද්දාරම්භය ඇති චේතනා සංස්කාර ස්කන්ධය සෝත විඥාන විඥාන ස්කන්ධය මජ්ක්‍ධිම නිකාය හත්පොදොම සූත්‍රයේ කියවනම් මම හිතන්නේ මේ ස්කන්ධය ගැන සරත් මහ රහතන් වහන්සේගෙන් මෙම දේශනා කළා තියෙනවා කියලා මතක් කරන්න පුළුවන්. එහෙමයි හතන්දනේ. ඒත් මේකේ ප්‍රශ්න දෙකටම හොඳ පිළිතුරක් ලැබුණා කියලා අපි සතුටු වෙනවා. අපේ ඊළඟ අසන්නට අවස්ථාව ලබා දෙන්නම්. අපි අද පැයකට වඩා කාලය ගන්නවා. ඒක නිසා හොඳට කල්පනා කරලා හොඳ ප්‍රශ්න අහන්න අපි හඳුනන්නේ හොඳ පිළිතුරු ලබා ගන්න. සම්මා සම්බුත් සරණයි. සම්මා සම්බුත් සරණයි. හලෝ. සම්මා සම්බුත් සරණයි. කතා කරන්න අපිට ඇහෙනවා. මම මේ කතා කරන්නේ මාතලේ මුදිත රසංජන. මගේ ප්‍රශ්නේ වෙන්නේ අපේ හඳුන්නේ අසත් බාහිර රූපයක් ඇසේ විඥානයක්. ඒ චක්කු විඥානයේද ධම්ම ධාතු හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඒ පළමු ප්‍රශ්නය. මගේ දෙවෙනි ප්‍රශ්නේ වෙන්න අපේ හඳුන්නේ දුක්ඛ ඥානය, සමුදය ඥානය, නිරෝධ ඥානය, මග්ග ඥානය ඒක මාර්ගය කිරීමට හේතු වෙන අවස්ථාවක්. ඒ කියන්නේ ප්‍රතිපදාව. ඊට පෙර දුක්ඛ ඥානය ලබා ගැනීමට ප්‍රතිපදාවේ ක්‍රියාත්මක පූර්ව ප්‍රතිපදාව ක්‍රියාත්මක වීදී අවශ්‍ය වෙන්නේ තිරුවන් සරණයි. අපි හන්දේ ප්‍රශ්න දෙකක් ඇහුවා අපේ මුද්ද මහත්තයා පිළිතුරු ලබා දෙන්න. ඇත්තටම දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පූර්ව භාග ප්‍රතිපදාවක් තියෙන උදාහරණයක් ඇටියට ලෝකෝත්තර මාර්ග ඥාණයට ඇති කරගන්නට පූර්ව භාග ප්‍රතිපදාවක් තියෙනවා. ඒකට තමයි අපි නව මහ විදර්ශනා ඥාන කියන්නේ. හැම වෙලාවෙම විදර්ශනා ඥානය කියන එක ලෞකිකයි. මේ විදර්ශනා ඥානවල ප්‍රතිඵලය තමයි ලෝකෝත්තර නුවණ. එතකොට ඒකට අපි කියන විදර්ශනා ඥානයට තව පැත්තකින් පච්චේ පරිග්ඝා ඥානෙ නැත්නම් ධම්මටිටි ඥානෙ කියලා මුලින්ම ධම්මට්ඨිත ඥානය පසුව නිර්වාණ ඥානය හම්බ වෙනවා ඒක අපිට සුසීම සූත්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්වලා වදාලා එතකොට ඒ වගේම අපි තේරුම් කරගන්නට ඕනේ මෙතෙන්දී ඇසත් රූපයත් දෙක ගැටීම නිසා අපිට හම්බ වෙන්නේ ධම්ම ධාතුවද කියලා නෑ ඇසත් රූප ඥාන ධාතුවද ධම්ම ධාතුව වෙන්නේ කියලා නෑ ඇසත් රූපයත් දෙක ගැටීම නිසා අපිට යම් සිතක් උපදිනකොට ඒ සිතේ පහළ වෙන වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම තියෙනවා නම් මෙන්න මේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්මයි අපිට ධම්ම ධාතුව වෙන්නේ. මොකද සංස්කාර ස්කන්ධය කියලා හම්බෙන්නේ මොකද වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංකාර ස්කන්ධය ධම්ම ධාතුව කියපු තැනටමයි අපිට සාමේ ධම්මායතනය කියලා කියන්නේ ධම්මායතනය කියන තැන තමයි ධම්ම ධාතුව කියලා කියන්නේ. ධම්ම ධාතුව කියලා කියන හැමතැනකම තියෙන වේදනා සංඥා සංකාර විඥාන චක්කු හෝ සෝත හෝ ගාන හෝ ජීව හෝ කාය හෝ යම් යම් සිතක ස්පර්ශ නිසා හටගන්න ධර්මය තියෙනවා නම් ඒ සිත නිරුද්ධ වුණාම ඒ සිතේ උපන්න වේදනා සංඥා චේතනා කියන නාම ධර්මයි ධම්මායතනයේ හැටියට අපිට අපව හම්බ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මනායතනයේට හැකියාවක් තියෙන තමන්ම වේදනා සංඥා චේතනා උපද්දවලා තමන්ටම ඇසුරු කරන්නත් ඒ ධර්මියොත් අයිති වෙන ධම්මායතන හැටියට. ඒතකොට ධම්මායතනය කියනකොට මේ ස්පර්ශ ආයතන හයම නියෝජනය කරන ධර්මතා. එතකොට අපි මෙතනදී විශේෂයෙන්ම ධම්මායතනය කියන කාරණාව තේරුම් ගන්නට ඕනේ. ධම්මායතනය කියන කාරණාව තේරුම් ගන්නට ගියොත් තේරුම් ගත්තොත් අපිට මේ ලෝකෙම අවබෝධ කරගන්න පුළුවන් කියලා මට හිතෙන්නේ. මොකද මෙතෙන්දී අපි අද හිතාගන්නේ මේ මේ මම දැන් මෙතන පෙන්නන මේ ටික බොහොම නුවණින් දකින්න රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ ටික අපි බාහිරයි කියලා හිතාගෙන ඉන්නේ. නමුත් මෙතෙන්දී මේ ධර්මතාවය බෙදලා ගන්න ඕනේ ධර්මතාවය. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධර්මතා ටික මේ පහ බාහිර වෙනවා ඇහැ කන දිව ශරීරයට සාපේක්ෂව. ඊට පස්සේ ඇහැ කන දිවනාසය ශරීරය කියපු ටික බාහිර වෙනවා ධම්මායතනෙට සාපේක්ෂව. ධම්මායතනේ බාහිර වෙනවා මනායතනෙට සාපේක්ෂව. මම එහෙම බෙදුවේ අපි අද බාහිර ඇහැ ආධ්‍යාත්මිකයි රූපේ බාහිරයි කියලා කියනවා. අපි අපේම ඇහැ බැලුවොත් කණ්ණාඩියකින් නැත්තම් අපි මේ අපේ ශාරීරික ආධ්‍යාත්මිකයි රූපේ බාහිරයි කියනවා. ඔබ ඔබේම ශරීරය දිහා බැලුවොත් දැන් ආධ්‍යාත්මිකයි කියන ශරීරය ඔබට බාහිර රූප ධාතුව වෙලා ඇති. එහෙම නේද? එතකොට අපි සද්දේ අපේම සද්දේ ඇහුවොත් එතකොට අපිට අපේම සද්දය ආධ්‍යාත්මයයි කියපු මේ ටික බාහිර වෙලා ඇති. එතකොට මේ විදිහට බාහිර ආයතනයම ඊගාවට සාපේක්ෂව අපිට බාහිර ආයතන සාපේක්ෂව ආධ්‍යාත්මික වෙනකොට ඊගාව ධර්මයට සාපේක්ෂව මේ ටික බාහිර වෙනවා. මේක චිත්ත සමතේ මතයි අපි කියමු කාම භූමියේ තුල අපිට බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ මේ ටික බාහිරයි ඇහැ කන දිව නාසය ශරීරය මේ ටික අධ්‍යාත්මිකයි ඊට පස්සේ ඕරම් භාග්‍ය සංයෝජන දුරු වෙලා උද්දම් භාග්‍ය සංයෝජන මට්ටමට එනකොට අපිට මේ ඇහැ කන දිව නාසය ශරීරය කියපු ටික ඔක්කොම බාහිර වෙනවා මනායතනේ ධම්මායතනේ කියන ටික අපිට ආධ්‍යාත්මික වෙනවා. මොකද මනෝමය රූපකින් ඒක එතකොට ජීවිතේ පැවැත්ම වෙන්නේ. එහෙමයි සම්බුනේ. ඔබන්සේ පිළිතුරු ප්‍රමාණයි. අපි ඊළඟ හිතවතට අවස්ථාව ලබා දෙන්නම්. ඔබේ ප්‍රශ්නයට තියෙන අහන්න. මේක අන්සර් බලන්නේ. අන්සර් නේද? ආ ඔබ මේ අර කලින් ප්‍රශ්නේ අහපු කෙනාමයි. කරුණාකරලා නැවත ඔබට ගැටලුවක් වෙන ඉක්මනින් අහන්න. ඔබ කතා කරන අපිට ඇහෙනවා ගන්නගල ඉක්මනින් ඔබේ ප්‍රශ්නේ නැවත යොමු කරන්න. මහත්මයානේ මගේ ප්‍රශ්නේ නම් ටිකක් දීර්ඝයි. මේ වචන වගේක තේරුම දැනගන්න තමයි මම මේ කතා කරන්නේ. ස්වාමීන් වහන්සේට කියලා මට ඒක තේරුම් කරලා දෙන්නත් බොහොම පිං සිද්ධ වෙනවා. මේ සූවිසි බුදුගුණ කියන ධර්ම ග්‍රන්ථයේ සඳහන් වෙලා තියෙනවා අරහන් යන බුදුගුණය. එහි තියෙනවා මේ විමෝක්ෂ කියලා වචනයක්. අභිභායතන කියලා වචනේකුයි අනුපූර්ව විහාර කියන වචනයයි වෛසාරාජ ඥානය කියන වචනයයි අභිසම්බිදාවන් කියන වචනයයි ප්‍රතිසම්බිදාවන් කියන වචනයයි. ඒ වචනවල තේරුමයි මරව දැනගන්න ඕනි විමුක්ත කියන වචනේ අටක් තියෙනවා කිය කරුණු ඒකයි අභිභායතන අටයි අනුපූර්ව විහාර නවයයි වෛසාරාජ්‍යයන් හතරයි ප්‍රතිසංවිධානන් 4යි අභිඥාන් 6යි කියලා. මේක මම හුඟක් කාලෙක ඉඳලා හොයලා දෙන්න බලන් හිටින් දැන් අහගන්න ගෙන්නේ නැති නිසා තමයි මෙතනට මම යොමු කරේ. පෙරලන් සරණයි. ඔබතුමියගේ පිළිකුලන් කරන දෙයක් විතර දේශනයක් කරන්න එක අපිට තව තියෙන මිනිත්තු 5යි. ආ විමුක්ක මම ගෙදෙන් කිව්වොත් විමුක්ක කිව්වහම අට විමුක්ක කියනකොට රූප ධ්‍යාන 4යි අරූප ධ්‍යාන 4යි දැනගන්න කුමක් නිසාද මම උපමාවක් ප්‍රථම ධ්‍යානෙන් කාමෙන් මිදෙනවා ဒုတိ ය ධානයෙන් විතක් ਵਿਚාරයෙන් මිදෙනවා මේ විදිහට විමුක්ක දැනගන්න අනුපුබ්බ විහාර කියන එකත් මේ අට දැනගන්න අභිභායතන කියන කොට අභිභායතන කියන්නේ අභිභායතන කියන්නේ මඩිනවා කියලා භාවනා කරගෙන යනකොට ඒ විදර්ශනා සිතට හිත සමාධි වෙනකොට නොයෙක් රූප පෙනෙනවා ආධ්‍යාත්මික රූප සංඥායතුව බාහිර සුවර්ණ උද දුවර්ණ උද රූප පේනවා මේවා මැඩ මැඩ යා යුතුයි මේ විදිහට අභිභායතන කියනකොට මැඩ මැඩ යා යුතුයි අරහං කියනකොට අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අරහං කියන සුදුසුයි කියලා කෙලෙස් සතුරු නැසූ නිසා එතකොට සංසාර චක්‍රය අර සිඳලුකු නිසා රහසින්වත් ඔව් රහසින්වත් පව නොකරන නිසා තුන් ලෝවාසෙන් යාම නිසා ප්‍රතිපද පූජාම් පිළිගන්න සුදුසු නිසා සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේට අරහන් කියලා කියන සුදුසුයි කියන අර්ථයකින්. ඒතර තව මොනවද තියෙනවද? වචන ගොඩක් ඇහුවා ඉතින් අපිට. පටිසම්භිදා කියලා වචනය එතකොට අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියන මේ හතර කියන පටිසම්භිදා කියලා. අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියලා. ඒක පටිසම් කලින්. මම හිතන්නේ එතුමියට හොඳයි මේ සංඛ්‍යා ධර්ම පිළිබඳ තියෙන පොතක් කරන් ඒ වගේ සංඛ්‍යාත්මක එකේ ඉඳලා 60 දක්වා සමහර පොතක මම දැකලා තියෙනවා. එහෙම කරුණු හදාරන එක මේ වගේ තැනක සාකච්ඡාවට ගන්නවට වඩා ප්‍රයෝජනවත් වෙයි. මොකද මේ දිගින් දිගට ඒව 10ක් විතර කතා කරන අපේ අම්බරන්ට වෙලාව මදි නිසා. අපි ඊළඟ අපේ අසන්නත අවස්ථාව ලබා දෙනවා. මේකෙන් පස්සේ මම හිතන්නේ අද අපිට ප්‍රශ්න වලට යොමු වෙන්න බෑ. මේ අවසාන ප්‍රශ්නය අහන්නේ කවුද කියලා කියලා ප්‍රශ්නය අහනවා. මාතර වෙනමන්නේ එජ්ජී තේමසිරි. මගේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ කාලෙත් පසු කාලවල ශ්‍රාවකයන් සහ ශ්‍රාවිකයන් නොවන අයත් එක්කමටහනක් අරගෙන සත්‍ය අවබෝධයට පැමිණියා. නිවන නිවනට පැමිණි සකුද්දාගාමි අනාගාමි වුණා. අද බොහෝ සිවණක් පිරිස මේ ධර්මයේ ආධාරමින් ධර්ම දැරීමේ සම්බන්ධ ආචාර්ය මහාචාර්ය වීමෙන් ගෞරව නම්ුණාම ලබා ගැනීම ධර්මය අල්ලා ගැනීම සත්‍ය අවබෝධයට බාධාවක් නේද? ප්‍රේමසිරි මහත්මයාට එක වචනයක් මට ඇහුන්නේ අපේ හඳුන්නේ මේ ධර්මය අල්ලා ගැනීමෙන් බාධාවක් වෙනව නේද කියලා. මම කියන්නේ ඒක නියම ධර්මය නම් අල්ලා ගැනීම කියන එක කිද්ද නෑ. ඒක ධර්මයේ යට නියම විදිහට හම්බුනා නම් ඒකම අතහැරෙනවා. එතකොට මම හිතන්නේ ලෝකයේ තුල නම්බුනාම මොනවා හරි තියෙනවා නම් ඒක ධර්මතාවය වෙනම එකක්. ඒක ලෝකේ පැවැත්ම. ඒකට ධර්මයේ සම්බන්ධයක් නැහැ. ධර්මයේ කියන එක හරියට යම්කිසි කෙනෙකුට හම්බ වුණොත් ඒවත් ඒ තරම් බැම්මේ නෙමෙයි අනන්ත සංසාරිකිතන් ආපු තණ්හාව කියන එක නැති වෙනවා නම් ගෞරව නම්බුනාම කියන වගේ තැනක ටිකක් විතරක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ අපි ලෝකයේ ගැන නෙමෙයි බැලිය යුත්තේ අපි කල යුත්තේ මොකද්ද කියලා. අපි හරි දේ කරනවද කියන එකයි මම හිතන්නේ අපි බැලිය යුත්තේ ලෝකයා හරියට කරනවද කියන එක නෙමෙයි අපි මොන හරි දෙයක් කිරීම නෙමෙයි අපි මොකද්ද කරන්න ඕනේ කියන එක බැලිය යුතුයි කියන එකයි මගේ අදහස. අපෙන්දර ලෝකය කියන එක තමාම කියලා දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ගය කියන මේ හතරම බඹයක් මොන ශරීරය තුලින් පනවා වදාරමි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අපි ඒ ධර්මතා හතර අපි තුලින් බලනවා නම් අන්තිමට අපිට ලෝකය කියලා දොස් කියන්න වෙන්නේ අපේ මනසටම වෙයි. <laughs> මම හිතන අපේ අතර ඉතාලම ගැඹුරු දහම් කරුණු රාශියක් අපේ ශ්‍රාවකයෝ ඇහුවා. ඒකෙන් පේනවා මේ මේ සුළු සුළු දේවල් නෙමෙයි ටිකක් ගැඹුරට හිතන ශ්‍රාවක පිරිසක් මේ ධර්ම දේශනාවලට අහුම්කම් දෙනවා කියලා. ඒ ගැන අපි සතුටු වෙන්නට ඕන ඇත්තටම ඔබ වහන්සේතුම ඉතා පැහැදිලිව තමන්ගේ ධර්මඥානය ප්‍රයෝජනට අරගනිමින් ඒ අයගේ අවශ්‍යතා ඉෂ්ට කළා. අද ධර්ම දේශනාව පිළිබඳව සහභාගී වෙච්ච අයට පින් දීමා හැටියට දැන් මම මේ මතක් කරන්නේ ධර්ම දේශනාව පැවැත්වුවේ ලබනවරු කන්දාරන්නේ සේනාසනේ ධර්මාචාර්ය පූජ්‍යපාද මාන්කඩවල සුදස්සන හිමිපාණන් වහන්සේ ඔබ වහන්සේට තවදුරටත් මේ ධර්මඥානය වැඩිපුර මේ රටේ ජනතාවට ලබා දීමට ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නිෂ්පාදනයෙන් අපට සහාය ලැබුණ සුජීව සම්පත් මහත්මයාගෙන් මෙදිරි සහාය ලැබුණේ චන්ද්‍රසිරි වික්‍රමසිංහ මහත්මයාගෙන් ඒ වගේම මෙදිරි සහාය ලැබුණා චන්ද්‍රසිරි වික්‍රමසිංහ මහත්මයාගෙන් නිෂ්පාදක සහාය ලැබුණේ උපාර මහසිංහ මහත්මයාගෙන් දැන් මේ ධර්ම දේශනාවල CD පට කැසට් පට ලබා ගන්න කැමති අය කරුණාකරලා ආගමික අංශයෙන් විමසන්න උපාල මහසිංහ මහත්මයා තමයි අද ඒ කටයුතු කරන්නේ ඒ වගේම ධර්ම දානය පිළිබඳ පොතක් අප්‍රමාදේ නමින් අප යොමු කළ මුරගොල්ලේ සුමන යෝගී හාමුදුරුව ශ්‍රී රෝහණ යෝගාශ්‍රමය පුල්වැල්ල ඒවට ලියලා ඒවා ලබා ගන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම මේ ධර්මදේශනා දිනපතා ප්‍රචාරය වෙනවා. මේ වගේ සාකච්ඡා පොයේ දවසට පමණයි ප්‍රචාරය වන්නේ. ඒවායේ කැසට් පට ලබා ගන්න, CD පට ලබා ගන්න, CD ලබා ගන්න යප් කෙනෙකුට අවශ්‍ය නම් මේ ආගමික අංශයෙන් විමසලා දායක ඒවා ලබා ගන්න. ඒ වගේමයි ඒ ආගමික අංශයේ තුරගතන අංකය මම කියන්නම් ඔබට 2.69යි 71යි 40. 62යි 69යි 71යි 40 ඒ ධර්මදේශනාවල දායකත්වයේ බාර ගැනීමටත් දැන් ඔබට අවස්ථාව ලැබෙනවා මම හිතනවා අපේ හාමුදුරන්ගේ ධර්මදේශනාවට දායකත්ව හයක් අටක් විතර දිග නැස්සක් කියවෙනවා වුණා. ඉතින් ඒ කාටත් ලොකු සතුටක් නේ. මේ වගේ ගැඹුරු දහමක් ලෝකයට අහඳ සලස්සලා ඒ පින ඒ මිය ගිය අයට සුබවතන අයට ආශිර්වාදයක් කරන්න කොච්චර වටිනා පින්කමක්ද සහභාගී වුනේ කියලා ඒ අයට මා හිතන්නේ ඉතාම සතුටුදායක අවස්ථාවකට මේකෙන් උදා වුණා කියලා අපි සතුටු වෙනවා. ඉදිරියටත් තම තමන්ට පින් දෙන්න කැමති අවස්ථාවලදී මේ ධර්ම දේශනාවල දායකත්වයේ බාර ගන්න මම නැවතත් කියන්නම් 2.69යි 71යි 40 කියන දුරකථන අංකය අමතලා ඔබට තොරතුරු ලබා ගන්න පුළුවන්. මේ නිසා මම නැවතත් ඔබට අවධානය යොමු කරන්නේ ඒ ආගමික අංශයේ ගුවන්විදුලි සංස්ථාවේ ඔබගේ අවශ්‍යතා ඉෂ්ට කරලා දීමට ධර්මමය සෝදානමින් සිටිනවා කරුණාකරලා විමසලා දුරකථනයෙන් හෝ ලිත් මාර්ගයෙන් හෝ ඔබට අවශ්‍ය දේවල් ලබා ගන්න. ඉතින් මෙතෙක් මා නම් කිව් සියලු දෙනාම අපට මේ අද පින්කම් කරගන්න උදව් වුණා. ඒ හැමදත් අපේ ධර්මදේශිකයන් වහන්සේටත් ශ්‍රාවක ඔබ හැම දෙනාටත් මේ ධර්මදේශනාවේ පින්කමේ ශක්තියෙන් ධර්ම ශ්‍රවණය කිරීමේ ශක්තියෙන් යහපතක්ම උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් අද අපේ ධර්ම සාකච්ඡා මේ වැඩසටහන මේ සමාප්ත කරනවා හැම දිනටම තෙරුවන් සරණයි